ධර්මානුශාසනාව සුපින්තුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුමිත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කලුතර දිවිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජනීය ඇලික්කේවල සීලානන්ද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 අරහං සම්මා සම්බුද්ධෝ නතතාගතස්ස වේදිනෝ ධම්ම විනයෝ ලෝකේ දිප්පේය පතමේ තයෝ ජාතිච ජරාච මරණං ච සාදු සාදු සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි පින්වතියනි පින්නතුන්ට අද දේශනා කරන්න බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතේ ආකංග වර්ගේන තයෝ ධම්ම සූත්‍රය. මොකද්ද සූත්‍රය? තයෝ ධම්ම. තයෝ කියලා කියන්නේ තුනක්. තයෝ කියන එකේ තේරුම මොකද්ද? තුනක්. එතකොට බුදුරජාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් බිහෙර වැඩ වාසය කරනකොට භික්ෂුන් වහන්සේලා අමතල තමයි මේ සූත්‍රය දේශනා කළේ. භික්ෂුන් වහන්සේලා අමතල දේශනා කරනවා මහණෙනි මේ ලෝකයේ මේ කරුණ තුන මේ ධර්මතා තුන නැත්තම් තථාගතවරු ලෝකේ පහළවන්නේ නැහැ. තථාගතවරෝ ලෝකේ පහළ නොවේ නම් ධම්ම විනය කියන දෙක ලෝකේ පවතින්නේ. තේරුම් ගත්තද? මේ ලෝකේ කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන පහළ වෙන්නේ නැත්තම් බුදවරු පහළ වෙන්නේ නැහැ. බුදවරු පහළ වෙන්නේ නැත්තම් ධර්මය හා විනය කියන එක ලෝකේ පවතින්නේ නැහැ. උත්තරේ බුදුහාඳුරෝ දෙනවා මොකද්ද ඒ කරුණු තුන? ජාතිය, ජරාව, මරණය. ජාතිය, ජරාව, මරණය. පින්නතුන් අපි හැමදෙනාම බලාපොරොත්තු වන කරුණ තමයි සසරින් එතර වීම. සසරින් එතර වීම. දැන් තථාගත බුදු පියාණන් වහන්සේ සසරින් එතර වුණා. අයමන්ති මාජාති නත්තිදානි පුනබ්බවෝ ආය නැවත ඉපදීමක් වෙන්නට අවශ්‍ය කරන කෙලෙස් ධර්මතා නෑ ඒවා සියල්ලම මම නැති කළා ඒ නිසා ආය නැවත උපදීමක් නෑ නැවත ඉපදීමක් දැන් අපි මේ සංසාර ජීවිතේ බැලුවොත් එහෙම මුලක් දැක්කෙත් නෑ අගක් අපට පේන්නෙත් නෑ අනාදිමත් කාලයක අපි ඉපදිලා ආයෙ මොකද කරන්නේ ජීවත් වෙලා ආයෙ මැරිලා ආයෙ ඉපදිලා මේක තමයි සංසාරය කියලා කියන සංසාරය කියන එකේ තේරුම මොකද්ද සැරි සැරීම දැන් අපි ඉපදීම නතර කරපු පිරිසක් නෙවෙයිනේ ඉපදීම නතර කරපු පිරිසක් නෙවෙයි ඒ ඉපදීම නතර නොකරපු නිසා අනිවාර්යෙන් ඉපදෙච්ච අපට ජරාව සිද්ධ වෙනවා ජරාවටපත් වෙනවා ඒ වගේම ඉපදීම නැති කරපු නොමැත නිසා තමයි මරණය කියන එක අපට තියෙන්නේ. මේක ඉවරයක් නෑ. මේක ඉවරයක් නෑ. දැන් එතකොට අපි හිත එකපාරට මේ ඉපදීමට හේතුව ඉපදීමට හේතුව ජරාවට හේතුව මරණයට හේතුව දැන් බුදුදහම කියලා කියන්නේ හේතුඵල දහමක් නේ බුදුදහම කියලා කියන්නේ හේතුඵල දහමක් අහේතුකව අප්‍රත්‍යව හටගන්නේ නැහැ. හේතු ප්‍රත්‍යයෙන් තොරව මේ ලෝකයේ සචේතන අචේතන කිමේ කිසිවක් ඇතිවන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න ඕන. හැම දෙයක්ම ඇතිවන්නේ හේතු ප්‍රත්‍යයෙන්. දැන් ওই පටිච්චසමුපාදයේ පැහැදිලි කරනකොට අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං මෙහෙට කියන අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා තමයි සංස්කාරය ඇතිවන්නේ. තේරුම් ගන්නකෝ. දැන් එතකොට මේ ජාතිය, ජරාව, මරණය කියන මේ ධර්මතා තුන ධර්මතා තුන ලෝකේ පවතිනවානේ ලෝකේ පවතිනවා දැන් ලෝකේ පවතිනව නම් මේ ධර්මතන තුන අපි නැති කරන්න ඕන. ඒක නැති කරන්න ඕන. හැබැයි මේ නැති කරන්න කියලා වචනෙන් බෑ. මේ ධර්මතා තුල ඉපදීම ඇති වෙන්නට, ජරාව ඇති වෙන්නට, මරණය ඇති වෙන්න හේතු තියෙනවා. ତර බුදුහාමුදුරුවම දේශනා කළ හේතු භංගා නිරුජ්‍යති. මේ හේතු ධර්මතාවයන් අපි භංග කරන්න ඕන නැති කරන්න ඕන. ඒවා නැති කරන තාක් කල් අපි මොකද කරන්නේ මේ සංසාරේ? කොච්චරක්ද කියලා දන්නේ මොන සත්ත්ව ලෝකේ හිටියද, പ്രേත ලෝකේ හිටියද, තිරිසන් ලෝකේ හිටියද මේ අපි දන්නේ සතර අපායේ හිටියද, දිව්‍ය ලෝකේ වල හිටියද දන්නේ. ඉතින් දැන් ඒ නිසා අපි මෙතන ගමන් කරා. තවත් එහාට ගමන් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ මූලික ධර්මතා තුන ඇතිවීමට හේතු හොයයිම තමයි මේ බුදුහාරු පැහැදිලි කරේ. එතකොට හැම දෙයකම තියෙන කරුණු තුනක් කරුණු තුනක් කරුණු තුන මේ නිසා මේ හට ගන්නවා. මේ නිසා මේක හට ගන්නවා. මේ නිසා මේක හට ගන්නවා. ඔක තමයි හේතු ප්‍රත්‍ය කියලා සඳහන් කරේ. දැන් මේ තයෝ ධම්ම සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ මේ ජාතිය ඇති වෙන්නට, ජරාව ඇති වෙන්නට, මරණය ඇති වෙන්නට ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි. මේකට හේතු තියෙනවා. මොකක්ද හේතුව බුදුහාඳුරෝ දේශනා කරනවා? රාගය හේතුයි, දේශේ හේතුයි, මෝහ හේතුයි. රාග, දෝෂ, මෝහ කියන මේ අකුසල ධර්මයන් යන්තාක් පවතිනවා නම් පවතිනවා නම් ඒ තාක්කල් ජරාව, ජාතිය, ජරාව, මරණය කියන මේ தත්වය පවතිනවා. දැන් අහන්න බහන්න ජාතියට ජරාවට මරණයට හේතුව මොකක්ද? රාගය, ద్వේෂය, මෝහය. මේක දිග කරුණ විග්‍රහයක් කරන්න පුළුවන් ගමක් නැහැ. ඉතින් කෙටියෙන් තමයි මේ කරුණ විග්‍රහ කරන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් රාගය කියන එක පින්නතුන් දන්නවා නේද? දැන් රාගයට පర్యాయ වචන අපට ගණනාවක් කියන්න පුළුවන්. දැන් ඕකට අපිට කියන්න පුළුවන් ලෝභකම කියලා කියන්න පුළුවන්. නේද? තව හොඳම වචනේ තමයි තණ්හාව. තණ්හාව. එතකොට තණ්හාව ඇති තාක්කල් මොකද වෙන්නේ? තණ්හාව ඇති තාක්කල් මොකද වෙන්නේ? මේ සසර පවතිනවා. මේ සසර පවතිනවා. දැන් ඔය ඇත්ත දන්නවා නේද? බුදුජාන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ මහා සිංහනාදයක් පැවැත්වුවානේ. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුණං මතක තියෙනව නේද? ඒකෙත් පැහැදිලි කරන්නේ මොකද තණ්හා නැමැති තෘෂ්ණා නැති වඩුවා තමයි මං හෙව්වේ. දැන් හොයාගත්තා. ආය වඩුව උඹට මං ගෙවල් හදන්න දෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි මේ ඉපදීම නැති කරන්න නම් අනිවාර්යෙන් අපේ තුල තිබෙන්නා වූ රාගය නැති කරන්න ඕන. රාගය ද්වේෂය නැති කරන්න ඕන. මෝහය නැති කරන්න ඕන. එතකොට අපේ තුල රාගය තියෙනවද? අපේ තුල රාගය තියෙනවද? තියෙනවා. ද්වේෂය තියෙනවද? තියෙනවා. මෝහය තියෙනවද? එහෙනම් තියෙන තාක්කල් අනිවාර්යෙන් අපි බලාපොරොත්තු වෙන්න ඕන මොකද්ද? සසර. සසර කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඉපදීමයි ජරාවටපත් වීමයි මරණය. දැන් තේරුම් ගත්තද? එතකොට ජාතිය ජරාව මරණය කියන හේතුව මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය. දැන් බලන්න ලස්සන මේක පැහැදිලි කරන හැටි. දැන් රාගය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල් මුල් ඇතිවෙන්නත් හේතුවක් තියෙනවා. අකුසල් මුල් ඇතිවෙන්නත් හේතුවක් තියෙනවා. මොකද්ද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස. මේ නිකම්ම සිදුවෙන දෙයක් නෙවෙයි. සක්කාය සක්කාය කියන එකේ තේරුම මොකද්ද? තමන් පිළිබඳ වැරදි දෘෂ්ටිය. තමන් පිළිබඳ තියෙන වැරදි දෘෂ්ටිය මොකද්ද? මම කියලා කෙනෙක් මගේ කියලා දෙයක් නැහැ. නමුත් අපි මොකද කරන්නේ? මමය මාගේ වශයෙන් ආත්ම දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කිරීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඊළඟට සක්කාය දිට්ඨි විචිකිච්ඡා. විචිකිච්ඡා කියලා කියන්නේ මොකද්ද? බුද්ධාදී යටතැන්නී ඇති වෙන සැකය. එතකොට යම් කිසි කෙනෙක් තුළ විචිකිච්ඡාව කියන එක කියලා කියන්නේ අකුසල ධර්මයක් ඒක. ඒවා තියෙන තාක්කල් මොකද කරන්නේ? ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අපි කටයුතු කරනවා. සීලබ්බත පරාමාස කියලා කියන්නේ මොනවද? වැරදි සීලවෘත. වැරදි සීලව වෘත. දැන් අපිත් ඇතැන් අය ඉන්නවා පින්නතුනි මේ වැරදි වෘත සමාදන් වෙනවා. වැරදි පාරව හොයාගෙන තියෙනවා. මේක කරොත් මේක ලැබෙන්න පුළුවන් මේක කරොත් මේක ලැබෙන්න පුළුවන් කියලා මේ නියම මාර්ගය නෙවෙයි හොයාගෙන යන්නේ වැරදි මාර්ග. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම මම මේ සීල් රකින්නේ මේ සඳහා සීල් රකින්නේ මේ සඳහා දිව්‍ය ලෝකේ යන්න මේ සඳහා අරය කෙනා කරන නිසා මේ සඳහා මේනේ මේ වගේ වැරදි ආකාර තියෙනවානේ. දැන් බුදුහාඳුරු දවසේ මේ වෘත සමාදන් වෙච්ච අය හිටියා. ඒවා ඇතැම් වෙලාවට අපතුලත් තියෙනවා. අපතුලත් තියෙනවා. ඒ නිසා මේ අකුසල තුන තියෙන තාක්කල් මොකද සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තියෙන තාක්කල් පුජ්‍යලයා තුල තිබෙනා වූ රාගය නැති කරන්න බෑ. ද්වේෂය නැති කරන්න බෑ. මෝහය නැති කරන්න බෑ. දැන් තේරුම් ගත්තද? එතකොට මේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේවා ඇති වෙන්න තව හේතු තියෙනවා. ඇති වෙන්න ධර්මතා තුනක් මුල් වෙනවා. මොනවද? අයෝනිසෝ මනසිකාරය. මොකද්ද? අයෝනිසෝ මනසිකාරය. ඊළඟ තමයි කාමච්ඡන්දය. ඊළඟට තීන මිද්දිය. අයෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඇතිදී ඇති ආකාරයෙන් දකින්න පුළුවන්කමක් නැහැ. යමක ඇතිතතු ඇති ආකාරයට දකින්න බෑ. දැන් යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ මොකද්ද? නුවණින් කල්පනා කිරීමනේ. නුවණින් කල්පනා කිරීමනේ. දැන් එතකොට මේ කාමච්ඡන්දය ව්‍යාපා මේ මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරාමාස තියෙන තාක්කල් මොකද වෙන්නේ? පුජ්‍යලයාගේ ඇතිතතු ඇති ආකාරයෙන් දකින්න පුළුවන්කමක් නැහැ. ඇතිතතු අති ආකාරයෙන් දකින්න පුළුවන්කමක් නැහැ. ඊළඟට මේ පුජ්‍යලයා තුළ ඇති වෙනවා මොකද්ද? කාමච්ඡන්දය. කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. අපි ඡන්දය දෙනවා කියලා කියන්නේ කැමැත්ත කියන එකනේ. එහෙනම් කාම ඡන්දය කියලා කියන්නේ මොකද්ද? කාමයට තියෙන කැමැත්ත. කාමයට තියෙන කැමැත්ත. මොනවටද අපි කාමයට කැමති වෙන්නේ? පහක් තියෙනවා. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම තවත් එහාට ගත්තොත් ධම්මකාම කියන එකක් තියෙනවා නේද? දැන් අපි මේ ජීවත් වෙන ලෝකේ අපි මේ පහට කැමැති. කැමැතිද අකමැතිද? අකමැත්තෙන් උනත් අපි කැමති වෙලා තියෙන්නේ. අකමැත්තෙන් උනත් අපි මොකද කරන්නේ? කැමති වෙලා ඉවරයි. දැන් අපේ ඇහැ මොකද කරන්නේ හැම වෙලාවෙදීම ඉල්ලන්නේ මොනවද? ලස්සනදී. කන ඉල්ලන්නේ මොකද්ද හැම වෙලාවෙදීම? මිහිරිදී. නේද? දිව හැම වෙලාවෙදී ඉල්ලන්නේ මොනවද? රසදී. ශරීරය හැම වෙලාවෙදීම ඉල්ලන්නේ මොකද්ද? පහස ස්පර්ශය. දැන් ඔයයිට පුළුවන් ද මෙහෙම කියන්න අඩු ගානේ බබානට දැන් හේතු වෙන හැටි. දැන් මේ රූපේ ලස්සනයි. මම ඒකට කැමැති. මම ඒ රූපේට ඒ හඬට මම කැමැති. ඒ රසට මම හැමෙක කැමැති. මොකද්ද එයට ඇති වෙන්නේ? මොකද්ද ඇති වෙන්නේ? තණ්හාව කියන අරත කියන ලෝභේ රාගේ නැතිවන්නේ. ඒකට කැමතිනේ. දැන් එතකොට මොකද කරන්නේ? ඒකට අපි ඇලෙනවා. කාමච්ඡන්දේ. ඒකෙම අනිත් පැත්තක් වෙනවා තයිවත්. ඒකට මම කැමති නෑ. ඒ හඬට මම ඒ රසයට මම කැමති නෑ. රස නෑ ඒක. මොකද ඇතිවන්නේ? මොකද ඇතිවන්නේ? මේකට කැමති මේකට අකමැති. අකමැත්තයි කියනකොටම ඇතිවන්නේ මොකද්ද? ද්වේෂය. අකමැත්තක් ඇති වෙනකොට මොකද වෙන්නේ? දැන් අපි කැමැති කෙනෙක් දැක්කොත් එහෙම මොකද වෙන්නේ? එයාට මං කැමැති. එයාට මං කැමැති. මං අපි අකමැතිම කෙනෙක් හම්බ වෙනවා. ඒ පෙන්නට බෑ. දීපාන්දර දැක්කා. මොකද ඇති වෙන්නේ? මෛත්‍රිය නේද? මෛත්‍රියද ඇති වෙන්නේ? ද්වේෂේනේ ඇතිවන්නේ. දැන් එහෙනම් මදක් තියාගන්න අයෝනිසෝ මානසිකාරය කාමච්ඡන්දේ. තීන මිද්දේ. තීන මිද්දේ. දැන් මේ කුසල පැත්තේ නෙවෙයි මේ යන්නේ. මේ යන්නේ ඔක්කොම අකුසල පැත්තේ දේවල්. කෙලෙස් ධර්මතා පැත්තට තියෙන දේවල් මේ කතා කරන්න යන්නේ. තීන මිද්දේ කියලා කියන්නේ දැන් බණහන්ට ආවත් නිදා කිලිවිලි කරනවා. කිසිම මොකක්වත් නැ ඒකට කැමැත්තක් නැහැ. මහා නිදිබර ගතිය, අලස ගතිය, කම්මැලිකම. නේ? ඊන මිද්දය. සිතේ හා චෛතසික ධර්මවල ඇති වෙන ඈලි මෑලි ගැටි අපි කියන්නේ ඈලි මෑලි ගැටි අලසකම කියලා ඉන්නේ කම්මැලිකම කියලා කියන්නේ මේ ධර්ම තුන තියෙන තාක්කල් මොකද වෙන්නේ අර කාමච්ඡන්දය මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීල පරාමාස නැති කරන්න බෑ දැන් ඊළඟට දැන් අපේ තුල තියෙනවා මොකද්ද අයෝනිසෝ මානසිකාරය තියෙනව නේද තියෙනව නෑ කියන්න බෑ ඒ නෑ කියන්න පුළුවන් වෙන්නේ කවද්ද? මේ සසරින් එතර වෙච්ච දවසට. ටික ටික ටික ටික ටික ටික ටික ටික ධර්මය අවබෝධ කරගන්නකොට අන්න යෝනිසෝ මානසිකාරය පහළ වෙනවා. ඉතින් තවම අපේ මොකද කරන්නේ අයෝනිසෝ මානසිකාරය තියෙන්නේ. ඒතර අයෝනිසෝ මානසිකාරය කාමච්ඡන්දයේ තියෙන විද්‍ය. මේ වගේ පැවැත්මටත් හේතුවක් තියෙනවා. නෝ නිකන් නැති මේ වෙන්නේ. මේකටත් හේතුවක් තියෙනවා. මම කියන්නේ හේතුඵල දහමක් නෙමෙයි කියන්නේ. මොකක්ද හේතුව? අසම්පන්නේතාවය. සම්පජඤ්ඤය කියලා එකක් තියෙන්නේ. සතිය සිහිය කියලා ගත්තේ නැත්නම් මේ සිහිය නෑ ඒකට. කරන වැඩි අසිහියෙන්. ඊළඟට සීතේ හැම වෙලාවෙදීම තියෙන විසිරුණු භාවය, වික්ෂිප්ත භාවය. ඕකට කියනවා මොකද්ද? වි නෑ උද්දච්ච. නික හැම වෙලාවෙදී උඩ උකමඩක. නොසන්සුන් ගතිය. හිත එක තැනක තියාගන්න බෑ. පාඩම අපේ හිතේ තියාගන්න බෑ. බණහන්ට ඇව්වට මොකද කරන්නේ මෙතන? මහා කැළඹිලි ගතිය. රට වටේ යනවා. වික්ෂිප්තයි. ඊළඟට ඊළඟට තියෙනවා මුලාව. සිහි මුලාව. මොකද්ද තියෙන්නේ? සිහි මුලාව. සිහි මුලාව අසම්පජඤ්ඤය සිතේ වික්ෂිප්ත භාවය. මේවා තියෙන තාකල් මේවා තියෙන තාක්කල් යෝනිසෝ මනසිකාරයට කරගන්න බෑ. කාමච්ඡන්දේ නැති කරගන්න බෑ. තීන මිද්දේ නැති කරගන්න බෑ. ඊළඟ දැන් අපි දැන් මේ පැහැදිලි කළ එක එකක්. දැන් අපේ ළඟ තියනවාද සිහිය. දැන් මුලා වෙලද තියෙන්නේ. තියෙනවා. සිහි මුලාව තියෙනවා. අසම්පජාන්‍යය තියෙනවා. සිතේ විසුරුණු ගතියක් තියෙනවා. මේක තියෙන තාක්කල් මොකද වෙන්නේ? ආර්යයන්ගේ දර්ශනේ දකින්න බෑ. ආර්ය දර්ශනය. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ දර්ශනය දකින්න කැමති නම් අපි මොනවද දකින්නට කැමති? වේනෙයව දකින්න කැමති. ඒවට පිය කරනවා. ආර්ය දර්ශනේ දකින්න කැමති නැහැ. ඔන්න පළවෙනි එක. ඊළඟට ආර්ය ධර්මයේ ඇසීමට අකමැති බව. ආර්ය ධර්මයේ ඇසීමට ඇති ආර්ය කියන එකේ තේරුම මොකද්ද? ආර්ය කියලා කියන උතුම් කියන එකනේ. ඒතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් සේවනය කරපු දේ. උන්වහන්සේලා අනුගමනය කළ දේ. උන්වහන්සේලා අවබෝධ කරගත්ත දේ නෙමෙයි අපි අහන්න හැත්තේන්නේ. නමුත් මේ පුජ්‍යලයා කැමති නැහැ ඒකට. ඒ පුජ්‍යලයා කැමති නැහැ. ඊළඟ උපාරම්භය. එයාට ඒ පිළිබඳ කියලා කියන සීව ඇලීමක් නැහැ. උත්සාහයක් නැහැ. දැන් එහෙමනම් මේ ධර්ම තුන තියෙන තාක්කල් මේ ධර්ම තුන තියෙන තාක්කල් මොකද කරන්නේ මුලා වෙලමයි. ඈ සිහියක් නැහැ යාගේ. හැම වෙලාවෙදීම විසේ වික්ෂිප්ත භාවය ඇති වෙනවමයි. දැන් ඊළඟට ආර්යයන්ගේ දර්ශනීය දකින්න නැත්තම් ආර්යයන්ගේ ධම ශ්‍රවණය කරන්නේ නැත්තම් හරිද ඒ පිළිබඳව වීරියක් නැත්තම් මොකද වෙන්නේ? අන්න උද්දච්චය කියන එක ඇති වෙන උඩඟුකම. උද්දච්චය කියන්නේ උඩඟුකම. දැන් ආර්යයන් දකින්න තාක්කල් ආර්ය දර්ශනයේ දකින්න තාක්කල් මොකද අහම අහන තාක්කල් මොකද මම ඉන්නේ දෙයියනේ මම මොනවද මේ ඔළුවේ කියාගෙන ඉන්නේ මේ පුරවාගෙන ඉන්නේ මේවා දකින්න දකින්න දකින්න තමයි මොකද වෙන්නේ මේ යථා තත්ත්වය දකින්නට අවබෝධ කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මෙන්න මේ පුජ්‍යලයා තුළ ඇති වෙන උද්දච්චය උඩගුකම ඊළඟට මේ පුජ්‍යලයා තුළ තියෙන අසංවරයම අසංවරය කියලා කියන්නේ නැහැදිච්චකම ඇදියාවක් නෙවෙයි කියන්නේ ශික්ෂණයක් නෑ කායික වශයෙන් බැලුවත් වාචික වශයෙන් බැලුවත් එයාගේ ඇති වෙන්නේ මොකද්ද අසංවරය කයේ අසංවරයි. වචනේ අසංවරයි. කියන දේ අසංවරයි. කරන දේ අසංවරයි. ඊළඟින් මේ පුජ්‍යලයා හැම වෙලාවෙදීම සිල්වත් කෙනෙක් නෙවෙයි. මේ නිසා මොකද කරන්නේ? දුස්සීලයේ. මේ ධර්ම තුන තියෙන තාක් කල් මොකද කරන්නේ? අර ආර්යව දකින්න පුළුවන් කමක් නැහැ. ආර්යයන්ගේ දහම අහන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට වීර්යයක් ඒකට උත්සාහයක් ඇති වෙන්නේ නැහැ. හරිද? දැන් ඊළඟට උද්දච්චේ අසංවරය දුසිල් බව තියෙන තාකල් මොකද වෙන්නේ? සද්ධාාවක් නැහැ. පුජ්‍යලයාගේ තුල සද්ධාාවක් ඇතිවන්නේ මොකද්ද ඒ? සද්ධාව කියන්නේ මොකටද? දැන් බුදුහාමුදුරුව පිළිගන්න ඕන. ධර්මයේ පිළිගන්න ඕන. සංඝ රත්නයේ පිළිගන්න ඕන. කොහොමද පිළිගන්නේ? සද්ධාව කියවට බෑනේ. දැන් බුදුහාමුදුරුව පිළිගන්න නම් මේ බුදුහාමුදුරුව පිළිගත්තා කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා නිකම්ම නෙවෙයි මේ කියන්නේ. බුදුහාමුදුරන්ගේ බෝධිය බුද්ධත්වයම පිළිගත්තා. අයිට වඩා දෙයක් කතා කරන්නේ නැහැ නේ බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ බුදුහාමුදුරෝ බුදු වුණා කියලා එක පිළිගන්නවා නම් එතන ඉඳලා බුදුහාරු පිළිගෙන ඉවරයි. බුදුහාමුදුරන්ගේ බුද්ධත්වයේ පිළිගන්නේ නැත්නම් එතන සැක ඇති වෙනවා නම් මොකද වෙන්නේ? සද්ධාාවක් ඇති වෙන්නේ නැහනේ. ධර්මයේ පිළිබඳ යම් සකසාංග ඇති වුණොත් එහෙම ශ්‍රද්ධාවක් ඇතිවන්නේ නැහනේ. එතකොට කරුණු හරියටි වටහාගත්ත තැනැත්තාට බුදුහාමුදුරුව පිළිබඳව සද්ධා මේ ධර්මයේ පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව සද්ධාව ඇති වෙනවා. දැන් අර මේ අකුසල පැත්තනේ මේ කියන්නේ කෙලෙස් පැත්තනේ කියන්නේ මේ කෙලෙස් පැත්ත නිසා මොකද කරන්නේ මෙයාට ඇති වෙනවා අසද්ධාව. මොකද ඇතිවන්නේ අසද්ධාව. ඊළඟට ඇවතින අවඤ්‍යතාවය කෝසජ්ජය නිකම් මේක සැඟෙවිච්ච ගතිය මේවා මනුස්ස චිත්තසංතානය තුල තියෙන තාක්කල් මොකද වෙන්නේ ආදරයක් නැහැ අනාදරිය අනුත්ප්පය අනුත්ප්පය එහෙම නැත්නම් අපි කියන හීරි සහ ඔතප් එහෙනම් පවට මේ තැනැත්තා තුල ලැජ්ජාවක් නැහැ පවට මේ තැනැත්තා තුල ලැජ්ජාවක් නැහැ. ඊළඟට මේ තැනැත්තා තුල පවට බියක් නැහැ. පවට බයක් නැහැ. ඊළඟට මේ තැනැත්තා තුල හැම වෙලාවෙදීම මේ දෙක විතරක් නෙවෙයි ප්‍රමාදේ වැඩි. මොකටද ප්‍රමාදේ? අකුසලයට එයා අකුසලයට ඉක්මන් වෙනවා. හැබැයි කුසලයට එයා ප්‍රමාද වෙනවා. එතකොට මේ කරුණු තුන තියෙන තාක්කල් මොකද කරන්නේ? ශ්‍රද්ධාවක් ඒ තුල නැහැ. ලැජ්ජාවක් ඒ තුල නැහැ. බියක් කියලා එකක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට මේ කරුණු ටික තියෙන තාක්කල් මේ කරුණු ටික තියෙන තාක්කල් මේ අනුත්ප්පේ ප්‍රමාදයේ දුරු කරන්නට නැව කියනවා. ඊළඟට දැන් බලන්න මේ ධර්මතා තුල තියෙන තාක්කල් ජාතිය නැති කරන්න බෑ, ජරාව නැති කරන්න බෑ, මරණය නැති කරන්න බෑ. මරණය නැති කරන්න බෑ. දැන් එහෙනම් ජාතිය නැති කරන්න නම් ජරාව නැති කරන්න නම් මරණය නැති කරන්න නම් මොකද්ද කළ යුත්තේ? රාගය දුරු කළ යුතුයි. ද්වේෂය දුරු කළ යුතුයි. මෝහය දුරු කළ යුතුයි. දැන් පින්නතුන්ට නැවත පොඩි මතක් කිරීමක් කරගන්න ඕන. දැන් අර පටිච්චසමුපාදයේ පැහැදිලි කරනවා නේද? අවිජ්ජායත්තේව අශේෂ විරාග නිරෝධෝ. නිරෝධෝ නේද? අවිද්‍යාව නැති කල කල්ලි සංස්කාරේ නැති වේ. සංස්කාරේ නැති කල කල්ලි දැන් හරිනේද කියනවා. දැන් එහෙනම් බලන්න ජාතිය ජරාව මරණය නැති කරනවා නම් නැති කර විට අනිවාර්යෙන් මොකද කරන ආය රාගය කියලා එකක් ඇත්තෙත් නැහැ ද්වේෂය කියලා එකක් ඇත්තෙත් නැහැ මොහය කියලා එකක් ඇත්තෙත් නැහැ රාගය ද්වේෂය මොහය නැති කල විට මොකද වෙන්නේ අපතුලස් අක්ඛාය දිට්ඨි කියලා එකක් ඇත්තෙත් නැහැ විචිකිච්ඡාව කියලා එකක් ඇත්තෙත් නැහැ සීලබ්බත පරාමාස කියන මේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස මේ නැති කල විට මේ චිත්ත સંතාණයෙන් බැහැර කල විට අයෝනිසෝ මනසිකාරයේ වෙනුවට යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. හරිද? එතකොට අයෝනිසෝ මානසිකාරී නැති වෙනවා කාමච්ඡන්දේ නැති වෙනවා තීන බිද්දී නැති වෙනවා දැන් ඌමනේ කියන්නේ අපි නීවර ධර්මත් කියලා කියන්නේ නේද සිත වසාලන ධර්මනේ දැන් සිත ඇරිලා නැද්ද මේ වෙහිච්ච දේ මොකද කරන්නේ? ඇරිල්ල නැද්ද මේ தත්ති? මේවා නැති කරනකොට මේවා නැති කරනකොට මේ දේ ඇති වෙනවා. ඊළඟට අයෝනිසෝ මනසිකාරයේ කාමච්ඡන්දේ තීන මිද්දේ කියන මේවා විනුවට පහළ වෙනවා මොකද්ද? සිතේ හොඳ පැත්තට එනවා. හොඳ පැත්තට කුසල පැත්තට. ඊළඟට අයෝනිසෝ මනසිකාරයේ කාමච්ඡන්දේ තීන මිද්දේ නැති කල විට මුලා බව නැති වෙනවා අසම්පජාඤ්ඤය නැති වෙනවා සිතේ වික්ෂේප්ත භාවය නැති වෙනවා එතකොට සිතේ එකඟම ඇති වෙනවා සිත සංවර වෙනවා ඊළඟට මුලා බව අසම්පජාඤ්ඤය සිතේ වික්ෂිප්ත භාවය නැති කරනකොට අපි අනිවාර්යයෙන්ම සූදානම් වෙනවා ආර්ය දර්ශනයේට ආර්යයන් දැකීමට හොය හොයා යනවා උන්වහන්සේලා දේශන දේශනා කරන්නා වූ ධර්මයක් ඇත්තේ යම් තැනකට ඒ ආර්ය දර්ශනය ඇසීමට අපි කැමැති හොයාගෙන යනවා. ඊළඟට හැම වෙලාවෙදී මොකද කරන්නේ? අර ආරබ්බ වීරිය වීරිය මොන තාලෙන්වත් මෙකලගෙන අපි පල්ලෙහාට දාන්න බෑ තල්ලු කරන්න බෑ ඒ කඩාගෙන මිදගෙන යනවා ඇයි කුමක් සඳහාද දැන් අපි මේ දැක්කා කුසල පැත්ත, හොඳ පැත්ත දැක්කා. හිතේ යහපත් පැත්ත දැක්කා. කෙලෙස් අඩු කරන පැත්ත දැක්කා. දැන් අපි කඩාන යනවා මේ පැත්තට. ඊළඟට මතක් තියාගන්න ඒ ආර්යයන් දැකීමට දැකීමට කැමති වෙනවා. එතකොට ධර්මය ඇසීමට කැමති වෙනවා. ඊළඟට ඔර උද්දච්ච කුක්කුචාදී සම්පූර්ණයෙන්ම ඒ අකුසල ධර්මයන් ප්‍රහීණය කරන්න පුළුවන්. ඊළඟට මේවා නැති කරනකොට උඩඟුගම නැති වෙනවා, අසංවරේ නැති වෙනවා, දුසිල් බව නැති වෙනවා. ඒ ඒ දුසිල් බව නැති වෙනකොට මොකද කරන්නේ? සද්ධාව ඇති වෙනවා. ඒ වාගේම සිතේ එකඟකම ඇති වෙනවා. ඊළඟට සිතේ සැඟවිච්ච ගතිය නෙවෙයි වෘත්ත ගතිය ඇති වෙනවා. ඊළඟට සද්ධාව ඇති වෙනකොට අර සිතේ සංසුම් බව ඇති වෙනකොට අර කුළු ගැන්වෙන ගතිය නැති වෙනකොට නිතර මොකද කරන්නේ? සද්ධාව ඇති වෙනවා, කීකරුකම ඇති වෙනවා. යහපත්, කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය අපි හොයාගෙන යනවා, අසුර ගන්නට කැමති වෙනවා. එතකොට දැන් සද්ධාව තියනවා මේ තැනැත්තාට. අකීකරු බව වෙනකොට කීකරුකම තියෙනවා. ඊළඟට යහපත් ආශ්‍රය තියෙනවා. ආශ්‍රය තියෙන උනොකද කරන්නේ නිතරම එයා පව් කරන්න බයයි. පාපේට බයයි. පාපේට ලැජ්ජායි. ඊළඟට හැම වෙලාවෙදී මේක ප්‍රමාදයක් නෑ යගේ අප්‍රමාදීව කටයුතු කරනවා. දැන් එතකොට හිරියොතක් ඇති වෙනකොට අප්‍රමාදයේ තියෙනකොට අනාදරියක් අනාදරිය කියන එක නැති වෙනවා. ඊළඟේ දුර්වච භාවයේ දුර්වච භාවය කියලා මොකද? වචනවල තියෙන දුබල භාවය. ඊළඟට පාප මිත්‍ර සේවනේ දුරු කරන්න. කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නට අපි උත්සාහ කරනවා. මේ හැටියට බලනකොට පින්නතුන්ට පැහැදිලි වෙනවා මේ බලනකොට එකකට එකක් එකකට එකක් සම්බන්ධ වෙන හැටි. දැන් මේ මේ කෙලෙස් ධර්ම තියෙන්නේ කොහෙද? මේ කෙලෙස් ධර්ම තියෙන්නේ කොහෙද? අපේ ළඟ. භාගවත් ධර්ම නෙමෙයි අපේ ළඟ. දැන් එතකොට අපි මේ අනේ මේ ඉපදීම නැති කරන්න ඕන. ඉපදීම නැති කරන්න ඕන. ඉපදීම දුකක්. එහෙම කිව්වට එහෙම කිව්වට ඉපදීම නැති වෙන්නේ එහෙම කිව්වට නැති ඉපදීම නැති වෙන්නේ දැන් එහෙනම් අපි කරන්න ඕනේ මොකද්ද? මේ තයෝ ධම්ම සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙනවා පින්නතුනේ මෙන්න මේක හේතු වෙනවා. මේ නිසයි මේකට හේතු වෙන්නේ. මේ නිසයි මේකට හේතු වෙන්නේ. මේ නිසයි මේකට හේතු වෙන්නේ. දැන් අපි හේතු ටික හොයාගත්තා. ජාතිය, ජරාව, මරණය කියන එකට හේතු ටික හොයාගත්තා. දැන් එහෙනම් මොකද කරන්නේ? ඕකේ විරුද්ධ පැත්ත. රාගී විරුද්ධ පැත්ත හිතන්න. ද්වේෂී විරුද්ධ පැත්ත හිතන්න. මෝහේ විරුද්ධ පැත්ත හිතන්න. දැන් මා තුළ පහළ වෙලා තියෙන මොකද්ද රාගයට විරුද්ධ පැත්තේ විරාගය. මා තුළ ඇති වෙන්න ඕන මොකද්ද රාගය නෙවෙයි විරාගය. දේශේ වෙනුවට මොකද්ද ඇති වෙන්න ඕනන්නේ? මෛත්‍රිය. ඊළඟට මෝහය මුලා වෙනකොට ඇති වෙන්න මොකද්ද? විද්‍යාව, නුවණ. දැන් අපට අර විරාග සිතිවිලි කියනවා ද පහළ වෙන්නේ රාගයක සිතිවිලිද? මේ ස්වභාවය. දැන් අපි තවමත් ආර්ය தත්ත්වයට පත් වෙච්ච අය නෙවෙයිනේ. එනිසා ආර්ය தත්ත්වයටපත් වෙච්ච අය නෙවෙයි අපි ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න මොකද ආර්ය භූමිය කරා යන්න. ඒ ආර්ය භූමිය කරා යන්න නම් පළවෙනි දේ මතක් තියාගන්න මේ ඉපදීමට හේතු කෙලෙස් ධර්ම හඳුනා ගන්න ඕන. ඒ කෙලෙස් ධර්ම හඳුනා නොගන්නා තාකල් මොකද වෙන්නේ? මේ සසර මේ සසර සැරිසරනවා. ඊපදී ඉපදී මෙරි මෙරි එහෙනම් මුල දැනගත්තා. තථාගතයන් වහන්සේ මුලින් පැහැදිලි කරානේ මම මේ සංසාරයේ මේ වඩුව හොයාගෙන හොයාගෙන ගියා. එතකොට බුදු වෙන තෙක් වඩුවා දැක්කේ නෑ වඩුව අවබෝධ කරගන්න බැරි වුණා. දැන් අද දැනගත්තා වඩුව කවුද කියලා. ආය වඩුව ඔබට මං ගෙවල් හදන්න දෙන්න. එහෙනම් මේ තයෝ ධම්ම සූත්‍රයේ තුලින් අපි ඉගෙන ගන්න ඕනේ මොනවද? මේ තයෝ ධම්ම සූත්‍රයේ තුලින් ඉගෙන ගන්න තියෙන්නේ මොනවද? පින්නතුන්ට පුළුවන් නම් මේ අංගුත්තර නිකායේ තියෙන මේ තයෝ ධම්ම සූත්‍රයේ වඩ වඩා ප්‍රගුණ කරන්න. වඩ වඩා ප්‍රගුණ කරනකොට ඒ ගැන හොයා බලනකොට ඔබට තේරෙවි දෙයනේ මාතුලනේ මේ ඔක්කොම තියෙන්නේ. මා තුළ නෙමෙයි ඔක්කොම තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? මේ කෙලෙස් මල මේ කෙලෙස් මල කියන එක දැන් අපේ සිත් තුළ මේ මල බැඳලා තියෙන්නේ. කෙලෙස් වලින් වැහිලා තියෙන්නේ. නේද? ගහා දැන් මොකද කරන්නේ අපි? ගුල්ලලා දාලා තියෙන්නේ නැත්තම් නෑ ගහ දැන් අපි උගුලලද දෙන්නේ එහෙම නැත්නම් ගහේ අතු කපන එකද කරන්නේ අපි අතු කපන එක තියෙන්නේ අතු කපන තාක් කාල මොකද කරන්නේ ඉතින් දාලු දානවා ආයෙත් කපනවා ආයෙත් අපි එදිනදා මේ අයියම් දේවල් කරගෙන දානමාන ආදී පින්කම් කරනකොට අන්න අර අතු ටිකක් කපන වැඩි අතු ටිකක් කපනවා අන්න ටිකක් අඩු වෙලා තිනවා ගහේ අතු අනේ බලනකොට ආයෙත් මොකද මාසයක් විතර ආයෙත් වැරදෙන වෙලා දැන් මේ බුදුහාඳුර අපට දේශනා කළේ මේ අතු ටික හොයාගන්න. අතු ටික හොයාගෙන ගහ වර්ධනය වෙන්න හේතු තියෙන අතු නෙවෙයි මුල. මේ සියල්ලටම හේතුල තියෙන්නේ මුල. මුල උපුට දාන්න. මුල යථාපි ඈ බුදුහාරෝ දේශනා කරයි මම කෙලේ මොකක්වත්ද මුලින් උපුටා දැමීම. යථාපි මූලේ අනුපද්දවේ දල්ලෝ චින්නෝ පිරුක්කේ පුනරේව රූහති. නැවත ආයෙන්නේ නැහැ. ආයෙ නැවති සිදීමක් නැහැ. ඒ නිසා මේ භයෝ ධම්ම සූත්‍රයෙන් අපට උගන්වලා තියෙනවා මේ සංසාර පැවැත්ම පිළිබඳව. මෙච්චර කාලයක් එන්න හේතුව ඉදිරියට යන්න හේතුව. මේක තේරුම් ගන්න පුළුවන් නම් මේක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි ඒ පැත්තෙන් හරි මේ පැත්තෙන් හරි. දැන් පටිච්චසමුපාදයේ තියෙනවානේ දෙපැත්තක් තියෙනවානේ උඩ ඉඳලා පල්ලෙහාට පල්ලෙහා ඉඳලා උඩට. හේතු භංගා නිරුද්ධති කියලා කියනවානේ. දැන් හේතු ටික දැනගත්තා. දැන් අපි මොකද කරන්නේ? ඉපදීමට හේතු ටික දැනගත්තා. එකක් එකක් කපාගෙන කපාගෙන කපාගෙන කපාන යනවා. මේක කැපුවා මේ කපාවු කැපනකොට මොකද වෙන්නේ? අනිත් එකත් කැපිලි ඉවරයි. ඒ කපාගෙන කපාගෙන යනකොට අනිවාර්යයෙන්ම මේ සසර ජීවිතේම කැපිලි ඉවරයි. නොකමඩ තාක්කල් නොකමඩ තාක්කල් ඉපදෙනවා ඉපදෙනවාමයි. තථාගතෝ ලෝකේ පහළ වෙලා කරන්නේ මොකද්ද? ඉපදෙන්න කාරණා නෙවෙයි මේ කියලා දෙන්නේ. ඉපදෙන්න කාරණා නෙවෙයි කියන්නේ ජරාවෙන් ඉපදෙන්න හේතු කාරණා තියෙන නිසා නුඹලා මේ ඉපදීමට හේතු නැති කරගනින්න. ඉපදීමට හේතු නැති කරගත්තොත් උඹලගේ මේ දිරණ ස්වභාවය නැති වෙවි. මරණයටපත් වෙන ස්වභාවය ඔය ටික තියෙන නිසා ධර්මයේ සහ විනය තුලින් අපට කියලා දෙන්නේ ඉපදීම නැති කරන්න. ඉපදීම නැති කරන්න. ඒ ඉපදීම නැති කර දාසට තමයි අපි නිර්වාණය අවබෝධ කරගන්නට අපට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා අද තයෝ ධම්ම සූත්‍රය තාම සරලව මේ දිව සූත්‍රය කරුණ විග්‍රහ කරන්න ගියොත් එහෙම එක කරුණක් ගත්තොත් එහෙම පැය ගානක විග්‍රහයක් මේ තියෙන නිසා ඊටාම සරලව මේ සම්පින්දනය කළ මේ දේශනාව දේශනා කළේ. ඒ නිසා ඔබ හැමදෙනාම නැවතත් මා මතක් කරනවා අංගුත්තර නිකායේ දසක නිපාතේ ආකංක වර්ගයේන මේ තයෝ ධම්ම සූත්‍රයේ පරිශීලනය කරන්නේ. පන්සලේ හාමුදුරුවෝ ගාවට ගිහින් හාමුදුරුවෝ මෙහෙම කිව්වා අපිට මේ ටික විස්තර කරලා දෙන්න කිව්වොත් තවත් දුරට විස්තර කරන්න පුළුවන් වෙවි. ඒ නිසා ඔබ හැමදෙනාම මේ සූත්‍ර ධර්ම තුලින් ධර්ම අවබෝධය ඇති කරගන්න උත්සාහ කරන හැටි මම මතක් කරනවා සිහිපත් කරනවා. සාදු සාදු සාදු සුපින්නතුනි අද උතුම් වූ ධර්මාන් ශාස්ත්‍රනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී සුමිත්‍රාරාමාධිපති කොළඹ නාලන්දා විද්‍යාලයේ හිටපු ජේෂ්ඨ ධර්මාචාර්ය කොළඹ කලුතර දෙවිස්සාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජනීය ඇලිකේවල ශ්‍රීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට